මග ධර්මානුශාසනා මාලාවේ තෙවන ධර්මානුශාසනාව මෙලෙසින් ආරම්භ කරන්නට අද අප සූදානම් වන්නේ. මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා වැඩම කොට වදාළ පූජ්‍යපාද උඩුදුම්බ කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සැවොම එක්ව සාදු නාදනම් වා පිළිගනිමු. සාදු සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රාගතන්තු දේවතා සද්ධම්මං විරාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ වයං කදන්තා සාදු සාදු නමෝ තස්ස භගවතු වරතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු තත් වික්‍රේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති කතංච වික්‍රේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති මිච්ඡාදිට්ඨින් මිච්ඡාදිට්ඨීති පදානාති සම්මාදිට්ඨින් සම්මාදිට්ඨීති පදානාති සාස්සෝති සම්මාදිට්ඨීති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පිරිවත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කර්ම කලයුත්ත කරමින් නොකලයුත්ත නොකරමින් ජීවිතේ සකස් කර ගැනීම සඳහා ක්‍රමානුකූලව කයෙන් වචනයෙන් මනසින් සංවර වෙමින් කාර්යයක කරන්න සියලු දුක් නැති කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල අවශ්‍ය කරන මාර්ගය පහදා දීම සඳහා පෙරගෙන නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ මේ ධර්ම දේශනාව තමයි අද දවසේ සිදු කරන්නේ මාර්ග සිතක් පහළ කර ගැනීම පහළ වීම අපේ චිත්ත සංතානයෙන් ඉමේ සිදුවන දෙයක් නෙවෙයි බොහෝ අංගයන් එකතු වෙලා සමාධි සමා සංකප්ප සමා වාචා සමා කම්මන්ත සමාධිය සමා සති කියන අංග හත අපේ సంతානයේම මාර්ගංග වූ අංග හත එකතු වෙලා හේතු වෙලා කවදා හරි දවසක අපේ సంతානගත වැඩ පිළිවීම අපේ මානසිකාරයේ උදව්වෙන්ම මාර්ගයකට පහළ වෙන්න ඕනේ. ඒ සඳහා ආත්පසින්ම වටකුරු වෙච්ච වැඩ පිළිවෙලා කිසිම අකුසලයකට ඉඩක් නැතුව වැරදි දෘෂ්ටියෙන් දා තියෙන අකුසල් අයින් වෙන්න ඕනේ මාත්‍රී අකුසලයක්වත් නැතුව වැරදි සංකල්පෙන් දා තියෙන අකුසලය ලෝභ දේශ මොහ ඇතිවෙන සංකල්ප මොනවාද කාම සංකල්පනා ව්‍යාපාද සංකල්පනා හිංසාකාරී අදහස් ඒවා අකුසල් අකුසල්ද ඒවා අකුසල් වැරදි දෘෂ්ටියෙන් දා තියෙන්නේ කුසල් අකුසල්ද අකුසල් එතකොට වැරදි වචනින්ද තියෙන්නේ කුසල ලක්ෂණද? අකුසල. වැරදි ක්‍රියාවන්ින්ද පාණඝාත දත්තාදාන කාමිතයට ආදීින්ද තියෙන අකුසල. වැරදි ජීවයත්මින්ද තියෙන්නේ අකුසල. එතකොට වැරදි ව්‍යායාමය, වැරදි වෑයම හින්ද තියෙන්නේ අකුසල. වැරදි සිහියින්ද තියෙන අකුසල. වැරදි සමාධියින්ද තියෙන්නේ අකුසල. ඒ අටපැත්ත ආවරණය වුණොත් කිසිම අකුසලයකට හේතුවක් වෙන්නේ නැහැ. භාගයක් භාගයක් ආවරණය වුණොත් අපි හිතමුකෝ 100ක් වර්ධනය කරගත යුතු තියෙනවා දෘෂ්ටිය. 100ක් වර්ධනය කරගත යුතු තියෙනවා සංකල්පනා. 50යි නම් වර්ධනය වෙලා තියෙන්නේ. 50කින් අකුසලයෙන් බේරලා ඉන්න පුළුවන්. ඉතින් 50ේදී අකුසල වෙනවා. නේද? එහෙනම් අපි 100 දක්වාම අටපැත්තකින් වර්ධනය කරගත්ත දවසක ඒ කුසලය ඉහළ තලයක් දක්වාම අටපැත්තකින් වර්ධනය කරගත් දවසක ඒ අටම එකතු වෙලා හේතු වෙලා සබනීසෝ සපරිඛාරෝ කියන ආකාරයට ඒ අටපැත්තෙන්ම ඇතිවෙච්ච හැඟීම් අකුසල හැඟීමට බාධා කරන අකුසල හැඟීම වළක්වන අකුසල හැඟීම ක්‍රියාත්මක භාවයට යන්න නොදී හිත රැකගන්නේ මොකකින්ද? කුසල හැඟීමකින්. එහෙනම් නිවන් දක්වන්න මොනවද වෙන්න ඕන? කුසල හැඟීම් වාදනය වෙන්න ඕන අපේ. ඒකේ කුසල හැඟීම් කියන ඒවා අනුගෙන් ඉල්ල ගන්නවක්වත් පොත්පත්වල තියෙන දෙයක්වත් ධර්මයේ කටපාඩම් කරගත්ත පමණින් හැදෙන එකක්ද? නෑ. ඒක පුහුණු කර පුරුදු පුහුණු කරන්න ඕනේ. අපේ චිත්ත සංතාන වලින් නැగిලා එන්න ඕනේ. අකුසලයේ ලක්ෂණය තමයි ඇත්ත වහන ගතිය. ඒතර කුසලයේ වැහිලා යනවා අකුසලයේ ප්‍රබල වුණොත් ඒ අකුසලයේ ප්‍රබල වෙන්න නොදී අපේ චිත්ත සංතානයේ කුසල් ප්‍රබල කරගන්න අපි තාම දක්ෂ වෙනවා. ආන්ගේ දක්ෂතාවය ඇති කර ගැනීම සඳහා තමයි අටපැත්තකින් වර්ධනය වෙන්න ඕනේ අපේ ගත කරන හැම ජීවිතේ හැම නිමේෂයක්ම අටපැත්තකින් වර්ධනය වෙන්න ඕනේ. ඒ වර්ධනය වෙලා ඒ අටම එකතු වෙලා එක සිතක් පහළ වෙන්න ඕනේ. අන්න ඒ වර්ධිත අංග අටම එකතු වෙලා හේතු වෙලා එක සිතක් පහළ වීම මාර්ගයකට පහළ වීමයි. ඒකවල එක පැත්තක් හරි අලුනොත් එහෙම මේක වෙන්නේ එක පැත්තකට වැළුනොත් මේක වෙන්නේ නැහැ. එහෙනම් අපි කොතනද මේ නිවන් මාර්ගයේ ඉන්නේ කොතනද? කියලා දැනගන්න නිවන් මාර්ගය පිළිබඳව දේශනාවේ තියෙන්නේ නෑ සම්පූර්ණයෙන් මේ දේශනාවේ තියෙන්නේ කවුරු ගැනද? මම ගැන. මගේ මොනවා ගැනද? මගේ සිත ගැන, සිතේ ක්‍රියාකාරීත්වය ගැන. ඒක සකස් වෙන විදිය ගැන. ඒක ඉතාම විද්‍යාත්මකයි. ඒක මනෝවිද්‍යාත්මකයි. ඒක තර්කයට අහු වෙන්නේ නැහැ. ඒක මට ගලපන්න ඕනේ. මට ගලපන්න නැතුව කතා කරගෙන ඉතිරි වැඩක් වෙන්නේ නැහැ. මගේ ජීවිතේට මගේ හිතේ ඇතිවෙන සිතුවිලිට ගලපන්න ඕනේ. අදවසේ අපි මින් පෙර ධර්ම දේශනා දෙකේදී අංග 8 එකතු වෙන විදිහ පිළිබඳව සාකච්ඡා කරා. අද එක අංගයක් පිළිබඳව යම් සාකච්ඡාවක් කරන්න යන්නේ අද සාකච්ඡා කරන්න යන්නේ සම්මා දිට්ඨිය කියන අංගය මොකක්ද? සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද කියලා ලොකුරව ඉස්සලා දෘෂ්ටි කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. ඒක දෘෂ්ටි කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. එතකොට තමයි අපිට තේරෙන්නේ අපි කොතනද ඉන්නේ කියලා. මේක තේරුම් කරවන්න මම ධර්ම ශ්‍රවණය කරන අයට අවධානය යොමු කරන්න කියන එක කාරණාවකට හිතට එකගව ජීවත් වෙන එක හරියද? මෙතන ඉන්නේ මොකද කියන්නේ බලන්න. හිතට එකගව ජීවත් වෙන එක හරියද? අපි හරි ආඩම්බරයෙන් කියන්නේ. අපි මම විතර එකව ජීවත් වෙන්නේ කියලා. කුංචි කුංචි දෙයක් අපි ගැනම කල්පනා කරපුවාම මේක අපිට හිතා ගන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් ගැන මම හොඳයි කියලා හිතාගෙන ඉන්නේ කියලා. මෙයා තා යහපත් කෙනෙක් කියලා මම හිතන්නේ. ඒකින් තමයි හිතට එකඟවම එයාට හොඳට ඊ හැන්දෑන ගම කරපුවා. හරිද? ඒක හිතට එකඟවමයි කරේ. ප්‍රශ්නයක් නැහැ. ඊයේ හන්දේ තමයි මම දැනගත්තේ එයා හරීම අසත්පුරුෂ කෙනෙක් කියලා. මම ඒකෙන් දැනගෙන ඉන්නේ නෑ. එහෙනම් ඊයේ හන්දේ වෙනකම් මම කරලා තියෙන දේ හරියද වැරදිද? වැරදිද? මේ හරිදේම කරනවා නම් හිතට එක කටයුතු කරලා හිත හරිනම් ඔන්න හිතට එක කටයුතු කිරීම හරි. කවුද දන්නේ හිත හරිද වැරදිද කියලා? අපි ඔක්කොම හැමදේම කරන්නේ අපි අපිට දැනෙන තේරෙන හැටියටද නැද්ද? එක කාලයකට අපිටම හරි කියලා හිතන දේවල් තව කාලයකට අපිටම තේරෙනවා වැරදි කියලා. එක කාලයක අපිටම වැරදි කියලා හිතාගෙන ඉන්න දේවල් තව කාලයකට තේරෙනවා අයියෝ මම මෙච්චර කාලෙ හිතාගෙන ඉන්නේ වැරදි කියලා දැන් මට තේරෙන්නේ හරි කියලා. දැන් මේ වර්තමානයේ මේ මේ කර්මයේ මොහොතේ හැමෝම මේ දේ තමයි හරිදේ මේ දේ තමයි වැරදිදේ කියලා හිතාගෙන ඉන්නවා නේද? අද හැන්දෑවෙනකොට තේරුණොත් අද හැන්දෑවෙනකොට තේරෙන්නේ ඉඩකඩක් නැද්ද මං හිතන්නේ කෑලි වැරදි කියලා. අපිට තියෙන වළංගුතාවය සහතිකය මොකද්ද? මට හිතෙන දේ හරි කියලා. මේ ලෝකෙ මම ඇහැ කන නාසය දිව ශරීරය මනස භාවිතා කරගෙන ඇවිදිනවා නේද? කතා කරනවා වෙනත් ක්‍රියාකාරකම් කරනවා. එතකොට මෙතන මේ ජීවත් වෙන සත්වයා කියලා අපි ගන්න කෙනා නිවැරදිවම ඉන්න කෙනෙක් නිවැරදි සිතුවිලි ඇති වෙන කෙනෙක් කියලා අපිට වළංගුතාවයකට කියන්න පුළුවන්. එහෙම පුළුවන්කමක් තියෙනවා. අනේ සුත්‍ර අපිට තේරෙන්න ඕනේ. ඉස්සෙල්ලාම තේරෙන්න ඕනේ ඒක. කෙනෙකුට ඉස්සෙල්ලාම තේරෙන්න ඕනේ ඒක. හරිද? මේ වගුටක් එහාට හිත මහ කලබලයක් ඇති වෙනවා මේක තේරුම් ගන්නකොට. අපි අපි තුල උපදින යම් මිත්‍යා දෘෂ්ටියක් තියනවාද? ඒක මිත්‍යා දෘෂ්ටිය විදිහට දන්නේ නැත්නම් කවදාකවත් හදාගන්නේ නැහැ. වැරදි අදහසක් කියමුකෝ තේරුම් භාෂාවේ. අපේ సంతානයේ උපදින වැරදි අදහසක් වැරදි අදහසක් විදිහට දන්නේ නැත්නම් කවදාකවත් ඒ අදහස අපි හදාගන්නේද? එරි මම දන්නේ ඒ වැරදි කියලා. ඉතින් මම හරියි. නේද? එහෙම බයනකමක් නැද්ද අපි නම්? අන්න ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මේක උදාහරණයකින් මෙහෙම තේරුම් ගන්න හැකියි. අන්දේ කියනවා. මේ ඉන්න අන්ධ පුද්ගලයාගේ කකුලක් කොරයි කියලා හිතන්න. උපතින්ම උපතින්ම අන්ධ වෙච්ච කෙනෙක්. එයා කෙලින් ඇවිදින මිනිස්සුම දැකලා තියෙනවද? නෑ. ඉතින් එයාට ඇවිදිනකොට දැනෙන්නේ ඇදේට තමයි කකුල. එයා දන්න එයා දන්නවාද මගේ කකුල ඇදලා කියලා? නෑ. නෑ. එයාගේ බලයවිද කවදාකවත් පේන්නේ නැතිනවා. එයා කවදා හරි එයාගේ කකුලේ ඇදේ හදන්න හදන්නේ කවදායින් පස්සේද? එයාගේ ඇස් පෙවුනොත් එයා දැනගන්න අනාගතයේ ගෙන් ඇවිදිනවා. එහෙනම් මගේ කකුල ඇදයි කියලා. ආන් එනයින් පස්සේ තමයි ඇදේ හදන්න හදන්නේ. ඒ වගේ ලෝකේ එක එක දේවල් එක එක දේවල් එක එක විදිහට හිතෙන අපිට අපිටම දැනුනේ නැත්තම් මට හිතෙන විදිහට වැරදි කියලා. නේද? අපි හදාගන්න උත්සාහ කරන්නේ. කවදාහරි අපිට තේරෙන්න ඕනේ මට හිතෙන විදිහේ වැරද්ද. එහෙනම් ලොකුම ගැටලුව තමයි මේ ලෝකේ තියෙන මගේ මේ సంతානය මට මේ තියෙන මානසික ආදරය වැඩ පිළිවෙල මෙන්න මේ මේ වෙලාවට වැරදි අදහස් එළිය දානවාය මෙන්න මේ මේ විදිහට හරි අදහස් එළිය දානවාය කියලා මමම ගන්න ඕනද නැද්ද අන්න එපමණකින් ඒ තරත්තා සම්මාදිට්ඨික වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා යමේ මිත්‍යා දෘෂ්ටිය දනීද මිත්‍යා දෘෂ්ටිය ධනේද සම්මා දෘෂ්ටිය ධනේද මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය විදිහට යමෙක් දන්නවාද සම්මා දෘෂ්ටිය සම්මා දෘෂ්ටිය විදිහට යමෙක් දන්නවාද එපමණකින් ඒ තරත්තා සමාධිතික වෙනවා හරි කෙනෙක් මිත්‍යා සංකල්පය මිත්‍යා සංකල්පය විදිහට දන්නවාද මිත්‍යා සම්මා සංකල්පය සම්මා සංකල්ප විදිහට යාට දැනෙනවාද? ආන් එපමණකින් එදරත්තා සම්මා දීතික වෙනවා කියන්නේ. ඒ කෙනාගේ තියෙන දෘෂ්ටි අනුව තමයි ඒ කෙනා හරිද වැරද්ද දන්නේ. හරිද? ඒ කෙනාට තියෙන දෘෂ්ටි අනුව තමයි ඒ කෙනා හරිද හරිද වැරද්ද දන්නේ. කෙනෙක් මෛත්‍රී සංකල්පනාව සහ අපි හිතමුකෝ තරහ සංකල්පනාව නැත්නම් ව්‍යාපාද සංකල්පනාවකට කෙනෙක් කියනවා මෛත්‍රී සංකල්පනාව. ව්‍යාපාදයේ තියාගෙන කියනවා මම මේ මෛත්‍රී මේ මට මේ මේ මේ ගන්න මෛත්‍රී තිබහම ඇති. කියලා. හරිද? ඒක කවදාකවත් ඒක හදාගන්නේ. යමෙක් නිකම්ම සංකල්පනාවට කියනවා. ඒක නම් හරියට තියෙනවනේ. පංචකාම සම්පත්තිය විදිහින් කියනවා මේ මේ තමයි නිකම්ම මේ තමයි නිකම්ම කියලා. සමහර අය කියනවන්න පන්සිල් විතරක් රැකගන්න ඇති නැත්නම් පන්සිල් එක සැරයක් සමාදන් වුණාම ඇති. මේ ආය සමහර අය කියනවා ඒ ඇයි දැනෙන්නේ හැටි. සමහර අය කියනවා මම අහලා තියෙනවා මේ මම පව් කරන්නේත් නැහැ, පින් කරන්නේත් නැහැ. ඉතින් මං කිසි කාගෙ කෙනෙකුට හවදයක් කරන්නේත් නැහැ. මොකද? ඒ ඇයි හොඳටම කියන්නේ. නේද? ඒ තමයි ඒකට කියන දැනෙන හැටි. ඒක හරියට නිකන් ඒ දෘෂ්ටිය කියන බේරුම් කරනකොට ධර්මයේ තියෙන උපමාවක් තියෙනවා. අර අන්ධ උපමාවක් මම එකක්. අන්ධයෝ පසය දිනේ කරගෙන ගිහලා අලිය කඳුර ගන්නවා. අලිය වත ගන්නවා කියලා. එක්කෙනෙකුට අහුවෙන්නේ කකුල, එක්කෙනෙකුට අහුවෙන්නේ බඩ, එක්කෙනෙකුට අහුවෙන්නේ වලිගය. දැන් කකුල අහුවෙච්ච කෙනා අනිවාර්යෙන් හිතන්නේ අලිය වංගෙ දෙයක් වගේ කියලා. වලිගය අහුවෙච්ච කෙනා අනිවාර්යෙන් හිතන්නේ කොස්සක් වගේ කියලා. කන හොයච්ච එක අනිවාර්යයෙන් හිතන්නේ කුල්ලක් වගේ කියලා. බඩ හොයච්ච එක අනිවාර්යයෙන් හිතන්නේ තාප්පයක් වගේ කියලා. ඒකේ කවුරුර කිව්වොත් එම අයියා වංගරියක් වගේ කියලා අර බඩ හොයච්ච එක නෑ ගෑ ගන්න පටන් ගන්නවා. ගොහේර විසුවද්ද මගේ මගේ අතටම හොයච්ච එකනේ මට තේරිච්ච එකනේ තාප්පයක් වගේමයි. ඒ ඒ කෙනාට ලැබිච්ච අතීතයේ ලැබිච්ච අත්දැකීම් ඒ කෙනා අතීතයේ දැනගෙන තියෙන දේවල් තේරුම් අරගෙන තියෙන දේවල් ආනියව එකතු වෙලා හේතු වෙලා නේද ඒක නාගේ දෘෂ්ටියෙන් හැදලා තියෙන්නේ. මේ දන්න පමණින් තමයි තේරෙන්නේ. දන්න විදිහ තමයි තේරෙන්නේ. නේ? ඉතින් ඒකින්ද අපි ඒක හරියට කියන හොඳ පහරක් තියෙනවා. මරේ බයිනා නෙයි අර ඔකේ දිවේ ඉන්න ගෙන් බාලන්නේ ආ නේද ගැන විතරයි හදන්නේ. ඒතරේ එහා මොකක්වත් දන්නේ අපි මේ ඉපදිච්ච ජීවිතය කොහෙන් ආවද කියලා දන්නේ නැහැ මොනවා වුණාද දන්නේ නැහැ ඉතින් වැටුණා ගෙදරකට අම්මේ තාත්තේ ළඟට එතන හැගෙන හැදෙනවා ශ්‍රී ලංකාව කරේ ගියා එහෙනම් ඉගෙන ගත්තා ඉතින් පොඩි රාමුවක් අපි ඉන්නේ ඉන්නේ එතනින් එහාට මේ ලෝකෙ වෙන්නේ මොනවද ඉපදීමෙන් එහාට නේද එතනින් එහාට වෙන්නේ මොකද්ද මේ ලෝකේ කර්මය කියලා එකක් තියෙනවද හොඳනාවක කියලා එකක් තියෙනවද ඕවා ගැන ඉතින් එහෙම එහෙම එකක් තියෙනවා කියලා එහෙනම් සමහර අය හොඳනාවක ගැන තේමාවක් තියෙනවද නෑ ඒකෙන් අපේ දෘෂ්ටිය නිවැරදි කරගන්න ඕනේ. ආගේ එනේ යම් කිසි කෙනෙක් මේ මට වැරදි මෙන්න මට වැරදි අදහස් එනවා මෙන්න මට වැරදි සංකල්පනා එනවා මේවා වැරදි සංකල්පනා හදාගන්න ඕනේ කියලා. යම් කිසි කෙනෙකුට අදහසක් එනවා නම් අනේ අදහස තමයි සමාජිතේ හරියටම එයා දන්නේ නිවැරදි දෘෂ්ටිය තියෙනවා. ඒ වගේම සම්මා වාචා සම්මා වාචා ලෙස ධනේද මිත්‍යා වාචා මිත්‍යා වාචා ලෙස ධනේද ආගේ දැනීමෙන්ම එයා සමා දිට්ඨිය වෙනවා අනහරි සමා දිට්ඨිය වෙනවා මිත්‍යා කම්මාන්ත මිත්‍යා කම්මාන්ත විදිහට ධනේද කියලා අඳුරන්න පුළුවන් වෙනවා දැන් සම්මා සංකප්ප සම්මා සම්මා රාමන්ත සම්මා රාමන්ත විදිහට ධනේද කොහොමද කියන්නේ නැත්තා මේ සමාධිතික වෙනවා. ඒ දැනයාගේ දෘෂ්ටිය හරියනවා. මිත්‍ය ආජීවයේ මිත්‍ය ආජීවයේ විදිහට දැනිද සම්මා ආජීවයේ සම්මා ආජීවයේ විදිහට දැනිද අන්න කොහොමදකින් ඒකට සමාධිතික වෙනවා. ආන් එහෙනම් දෘෂ්ටික වෙන විදිහ. නේද? එතකොට දැන් අපි බලා ගන්නවා සමහර වෙලාවට අපි කියනවා මම අහලා දෙනවා. අරුස වචනේ නපුරු වචනේ කියන්න ඕන ගාවිලා නොකිය හරියන්නේ නැහැ. ආන්‍යම කියලා කාගෙන් ඉදිරි දෝන වචනයක් කියන්න ඕන. මට හිතුව කිව්වහම අපි නිකන් හරි කියනවා මට නපුරු වචන කිව්වා නම් මම නපුරු වචන කියනවාමයි. මම ඒක නිසා දලා ඉන්නේ නැහැ. මට කිව්වොත් මම කියනවා. ඒක තමයි හරි දෙය. කියලා අපිට දැනෙනවා නම් එන්නේ දැනෙන වෙලාවේ සම්මාදිටිකද නිත්‍යදිටිකද? ඔන්න වැඩි තේරුම් ගන්න වෙනවද? අද අපි සමහර වෙලාවට එනවා මොකද? අපි නිකන් හරි ඒවොත් එහෙම අපි සම්මාදිට්ඨිය කරන මිත්‍යා දෘෂ්ටිකද කියලා සාමාන්‍ය කියන්නේ මොකක්ද? අපි කොහොමද මිත්‍යා දෘෂ්ටික කියන්නේ? අපි මිත්‍යා දෘෂ්ටික නෙවෙයි. අපි සම්මාදිට්ඨිය කියනවා. නමුත් අන්න අතෙන්දීම අපි මිත්‍යා දෘෂ්ටික නේද? අපි කියනවා නම් යම් වෙලාවක මට වැන්නොත් මම බයිනවා. මට වැන්නොත් මම බැනිය යුතුමයි. මට නපුරු වචන කිව්වොත් මම නපුරු වචන කිය යුතුමයි. ඒක හරිද කියලා කවුරු හරි කියනවා නම් එතන හිටින් මෙයා මිත්‍යා දෘෂ්ටික නේද? හරි විදිහට දැනෙන්න ඕනේ අපිට හැමදේම හරි විදිහට දැනෙන්න ඕනේ. කොහොමද ඒක හදාගන්නේ? ධර්ම ශ්‍රවණය, කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නේද? සුතා, දතා, එතකොට දැන් ආගත දේ ධාරණය කරගන්න ඕනේ. වචසා පරිදිතා මනසාංකේකිතා මනසින් මේ දැනගත්ත අහගත්ත ධාරණය කරගත්ත ධර්මය වචනයේ පරිශීලනයේ පුරුදු කරගත්ත ධර්මය මනසින් දකින්න ඕනේ මනසින් මෙනෙහි කරනකොට ඒවා සංසන්දනාත්මකව නිරවදි ආකාරයට කල්‍යාණ මිත්‍රාස්ත්‍ය ඇතුව මොකද වෙන්නේ? ditthya asuparididdha. දෘෂ්ටිය සිදුභාවයට පත් වෙනවා. දෘෂ්ටිය සිදුභාවයට පත් වෙනවා. ඉතින් අන්න අපි හැම වෙලේම බලන්න ඕනේ නේද අපි නිවැරදි දෘෂ්ටියක් ඇති කරගත යුතු තියෙනවා කියලා. ඒ නිවැරදි දෘෂ්ටිය ඇති කර ගැනීම කොච්චරනම් අත්‍යවශ්‍යද කියලා තේරෙන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය කියලා දන්නේ නැත්නම් මිත්‍යා දෘෂ්ටි ප්‍රහාණයක් සිදු වෙන්නේ නැහැ. මේ බලන්න. දැන් අපි හොඳටම දන්නවා නේද මේ මේ හොඳට තේරුම් ගමු. තේරුම් ගත්තම අපිට මේක මේ පැත්තට කරන්න ඕන දේ පස්සේ අපිට කතා කරගන්න පුළුවන්. හරිද මේ පසුව අපි ධර්මදේශනා මාලාවේ අපි දැන් ඉස්සරහට යනකොට තව ටිකක් එහාට මේවා අපිට තව ටිකක් ගැඹුරින් සාකච්ඡා කරන්න පුළුවන්. දැනට අපි මේ තේරුම් ටික දැනගෙන තියාගන්න ඕනේ. දැන් මම මට දැනට තියෙන තත්ත්වයන් යටතේ කල්පනා කරනවා කවුරු හරි මට වැරද්දක් කරොත් අපේ තාත්තට වැරද්දක් කරොත් අපි මොකද කරන්නේ? ලොකු වැරද්දක් කරනවා කියන්නේ කවුරු හරි අපි යනවා නීතියට. නේද? නීතියට ගිහිල්ලා නීතිය පිළිසරණ බලාපොරොත්තු වෙනවා. හොඳයි නීතියෙන් කොයි වෙලාවක හරි එයාට දඬුවමක් හම්බුනොත් අපිට සතුටුයි. නේද? දඬුවමක් හම්බුනේ නැත්නම් අපිට සතුටු නෑ. ඇයි? දැන් අපි හාලියට කියවෙනවා. අපේ හිත කියවෙනවා. නේද? කිවිලා අපි අනිත් අයට කියනවා මේ ලෝකේ වැරද්දට දඬුවම තියෙන්න ඕනේ. නේද? දැන් එයා නිදහස් වුණා එයාට වැරද්දට දරුවා ලැබුණෙත් නෑ ලැබෙන්නේ නෑ ඒක හරිය අසාධාරණයි එහෙනම් වැරද්දට දඬුවමක් නැත කියන තැන මම ඉන්නවා දැන් දැන් මම අසහනෙන් ඉන්නේ නේද අපි දැන් විද්‍යාව තාක්ෂණික විද්‍යාව දිනුනේ කියන කාලේ ඔය මොකක්ද තාක්ෂණයක් හදා ගන්නවා මොනවා හරි උඩ උපකරණයක් හයි කරලා හරි මොනවා හරි කරලා ලෝකේ තාක්ෂණයක් හදලා තියෙනවා පොඩි හරි වැරද්දක් කළොත් එයා දඬුවම් දෙන තාක්ෂණයක්. කිසිම විදිහකින් බේරෙන්න බෑ. එහෙම වුණොත් අපිට සහනයෙන් ඉන්න පුළුවන් වේද නැද්ද? නේද? මොන වේසොට සහනයෙන් ඉන්න පුළුවන්. ඇයි? වැරදි කරන අයට සිල් දෙනා දඬුවම් ඇත කියලා දැනෙච්ච ගමන් සහනයක් තියනවද නැද්ද? නේද? දුසරිතේහි සුචරිතේහි විපාක ඇතද නැත එන අමුතුවෙන් උපකරණය කරන්න ඕනද මේ ස්වභාව ධර්මයේ නේද දුසරිතේහි සුචරිතේහි විපාක ඇත කියන එක නිවැරදි දෘෂ්ටියක් එතකොට අන්න ඒ දෘෂ්ටිය මගේ ළඟ තියෙනවා නම් හැම වෙලේම මේ දැක්ම තියෙනවා නම් මම කොච්චර සාහන ජීවිතයක නේද මම දරුවා දෙන්න යනවා කරනවා දරුවා හොයලා දෙන්න යන්න ඕනද? මට තියෙන අසහනය අයිනවද නැද්ද? ඇයි මේ වැරදි කරන දරුවා? අපි මැරලා තියෙන අපේ ජීවිතේ. අපිට තේ බේර දින සමහර වැරදි කරන අයට මොකුත් වෙන්නේ නැහැ සමහර හොඳින් ඉන්න අයට. හරියට කරදර වෙනවා ඒකට. ඒ වගේම අපි තීරණයක් කරනවා නෑ නෑ වැරදි කරන අය මේ ලෝකේ දරුවා නෑ වගේ කියලා අදහසක් කරනවා. ඒ ඒ ටිකෙන් එන්නේ. මොනවද ඒ වෙන්නේ? සමහර හොඳ කරන අයට ගොඩාක් දඬුවම් ලැබෙන්නත් ගොඩාක් විපාක එක එක එක එක කරදරෙන්නත් සමහර නරක කරන අයට හොඳෙන්දත් හේතු මොකක්ද? පෙර තිබුණ දැන් පෙර තිබ්බ කර්මයන් එහෙනම් අන්න එහෙනම් දැනගන්න ඕනේ දැන් හොඳට කියාට පෙර කර්ම අපේ අතට සිද්ධ වෙලා කොච්චර හොඳ විදියට සමහරවට නොයෙකුත් විපාක ලැබෙන්නේ නැහැ. එහෙනම් අන්‍යයන්ගේ බලන්නේ එක තැනක හරි දෘෂ්ටියක වැරදීමක් තිබුණොත් අකුසල වෙනවද නැද්ද? අත්සන් වෙනවා. එහෙනම් යහපත් දෘෂ්ටියකට අපි වැටෙන්න ඕනේ. ආගේ සඳහා ආර්ය සත්‍යක මාර්ගය නිවැරදි වෙන්න ඕනේ අපේ හිත. හ්ම්. නිවැරදි දෘෂ්ටියකට එන්න ඕනේ අපේ හිත. ඒ දෘෂ්ටියකට එන්න නම් ඒ දෘෂ්ටියට අදාළ කරුණු හොයන්න ඕනේ. හොයලා දැනගන්න ඕනේ. මේක තමයි කොයි වෙලාවකවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවද? බැන්නොත් බයිනේ ප්‍රාණය පරසවදන කිව්වොත් පරසවදන කිව්වට කමන්නේ. පරසවදන කිව්වේ නැත්තම් ආන් අපේ සංකල්ප වෙනස් වෙන්න ඕනේ. නිවැරදි දෘෂ්ටියකට එන්න ඕනේ කියන එක දැන් මේ බලන්න. අපි කවදාකවත් බල්ලෙක් අපිට පුරාගෙන ආපුවාම වෙන උපක්‍රමයක් යොදනවා මිසක් එයාට තේරෙන භාෂාවෙන් මම තේරෙන්න මොනවද කියන්න ඕනේ කියලා ගුරුලා හරියනවා. නේද? ඒ වගේ පවුල වැරදි වචන කියාගෙන යනකොට අපිත් එක්ක පරදු වචන කියාගෙන යනකොට අපිට මොන විදිහට දැනෙනවද? ඒක එයාගේ මානසික ප්‍රශ්නයක්. ඒක එයාගේ මානසික ප්‍රශ්නයක්. මම තේ රතර වෙලා හැදෙනවද? නෑ මම තේ රතර නොවැඩි ඉන්න ඕනේ. හැම වෙලේම මම බලන්න ඕනේ කාගේ පැත්තද? මගේ පැත්තේ බලන්න ඕනේ. හ්ම් මේක අපිට හැමදාම වර්ධිනවා. අපි හැම වෙලේම අනේ මන් දන්නේ ඔක්කොම වරදගෙන ඉන්නේ. වැරද්ද තියෙන දැන් බෙහෙත් දාන්නේ නැහැ. වැරද්දට හේතු හොයන්නේ නැහැ. හිත රිදෙනකොට හිත රිදෙන්නේ නැහැ කියලා හොයන්නේ නැහැ. ඒ තමයි අපේ දෘෂ්ටියේ තියෙන වැරද්ද. මම හැමදාම මතක් කරනවානේ. මල ගෙදරක් වුණාම අඩන්නේ ඇයි? කොහෙද දුක ඇවිල්ලා තියෙන්නේ? හිතට. දැන් අර අපේ හිතට ගෑවිලා තියෙනවා. එහෙනම් මෙහෙත් කරන්න කොහොමද? හිතට. නේද? එහෙනම් අනන්නකොට කොහොමද? දැන් තුවාලයක් ආවම අනන්නේ කොහොමද කියන්නේ? මගේ තුවාලෙ දෙනවා බෙහෙත් දාගන්න යම් ප්‍රතිකාරයක් කරන්න ඕනේ කියලා තමයි අරන්නේ. නේද? හිතට දුනාම අනන්න ඕන කොහොමද? හිතේ දැනට බෙහෙත් දාන්න ඕනේ? එහෙනම් කොහොමද දාන්න ඕනේ? බෞද්ධයා මලගෙදරදී අරන්න ඕන කොහොමද? මගේ හිත දෙනවා මේක නවත්ත ගන්න ක්‍රමයක් නැද්ද? ඉවත ගන්න මට බෑ මේක නවත්තන්න ක්‍රමයක් ඕනේ. එහෙම යන්න ඕනේ. නමුත් අනන්නේ කොහොමද? අර හොඳ කරන්න බැරි මල මිනිහක් හොඳ හොඳ කරන්න හදනවා. අනේ ඇහැරින්ද කතා කරන්ද නැගිටින්ද ඔහොම ඉඳපා කියලා ලෙඩේ හැදලා තියෙන්නේ හිතේ හොඳ කරන්න හදන්නේ මල මිනිහ. ලැජ්ජා වෙනව කරන්නවද නැත්නම් ආඹරන්න දැනෙන්නේ අපිට. නේද? බුදුරජාණන් දේශනා කරන එක පරිේෂණ විභාගයක් ඇති කරගන්න ඕනේ. මේ දුක ඇයි එන්නේ? මේ දුක නැති කරගන්න දාන්න කවුරු හරි කොහේ හරි ඉන්නවද? එක වචනයක් දාන්න කෙනෙක් ඉන්නවද? දෙකක් දාන්න කෙනෙක් ඉන්නවද? ආය කවදාකවත් මෙවැනි දුකක් ඇති නොවන විදිහට කටයුතු කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා තමන්ගේ පැත්තට දැක්මක් එන්න ඕනේ. හරි. අන්න ඒ එහෙම නිවැරදි දැක්මක් ඇති වුණොත් නේද මට මේ මරණය ඉදිරියේ දුක් වෙනවා. අන්න දැනගන්න මේක ඒක ඒක යහපත් දෘෂ්ටියද අයහපත් දෘෂ්ටියද? ඒක කාම සම්පත් ප්‍රාර්ථනා කරගෙන ඇති වෙන දෘෂ්ටියක්. අවබෝධයක් නැතිකම හින්දා මට ඔන්න එයා දැනගන්නවා. එයා දැනගන්න ඕනේ මම හොඳටම දන්නවා මේක වැරදි දෘෂ්ටියක් කියලා. හැබැයි ඒක මට දැනට එනවා. කවුරුහරි මරණය කරනකොට අධික දුක් වෙනවා. ඒක මම දන්නවා මේක වැරදීමක්. ආන්ගේ වැරදීම දැනගත්තා කියන්නේ හරියන්නේ අර අන්ධයාට ඇස්පැදුනා වගේ. අන්ධයා එතකොට තමයි දැනගන්නේ කකුල ඇදයි කියලා. ඒ වගේ වැරදි සංකල්පනායකට තමන්ට දැනෙන්න ඕනේ වැරදි සංකල්පනාවට එනවා. වැරදි වචනයකට තමන්ට දැනෙන්න ඕනේ තේරෙන්න ඕනේ. වැරදි වචන මට මේ වැරදි වචනේ එන ස්වභාවය මගේ හිතේ වැරදි දෘෂ්ටියේ හින්දා මේක එන්නේ කියලා තේරෙන්න ඕනේ. අන්න ඒ විදිහට වැරදි සංකල්පනා එනකොට, වැරදි වචන එනකොට, වැරදි ක්‍රියාවන් කරන්න කියලා තමන්ගේ හිත පෙළ බලනකොට හැම වෙලේම දැනගන්න ඕනේ මේක වැරදි, මේක වැරදි, මේක වැරදි කියලා. ආන්ගේ වැරදි කියලා දැනගත්ත කෙනාට ඒ වැරද්ද නිවැරදි කිරීම සඳහා ඇතුළාන්තයෙන් යම් උත්සාහයක් එනවා නම් වැරදි දෘෂ්ටියක් එනකොට වැරදි සංකල්පනා එනකොට වැරදි සංකල්පනා කියලා වැරදි දෘෂ්ටියින්ද දැනගෙන හරිද? ඒක නිවැරදි කරන්න ඕනේ කියලා යම් උත්සාහයක් එනවා නම් හිතේ. එහෙම එන අවස්ථා නැද්ද? හරි කරදරයි අප්පා මට පාරලා තියෙන මේක මගේ හිතේ හරියට සහාය වෙනවා දැන් මම හිතන්නේ එහෙම තමයි කියලා සහාය වෙනවා කියන්නේ ඒක හිතර ගන්න බෑ. හිතර ගන්න උත්සාහ කරනවා අය. නේද? මේ තරහය නෙයි. ඒක මොන සංකල්පනාවක්ද? ව්‍යාපාද අව්‍යාපාද. අව්‍යාපාද ව්‍යාපාද සංකල්පනාවක්. අනේ දැන් ඒක මිත්‍යාද සමයක්ද? පිටයක්. අනේ ආකරණා කරන මම තරහයනේ එන්නතර මගේ හිත හදා ගන්න ඕනේ කොහොම හරි කියලා. ඇතුළෙන්ම එන උත්සාහයක් තියෙනවා නම් ආන්ගේ උත්සාහයට කියනවා සම්මා වායාම හරි ඇතුලෙන් එන වීර්යය හ්ම් ඊළඟට මෙයාට මේ වැරදි දෘෂ්ටිය නැති කරගන්න ඕනේ කියලා යම් කිසි සිහියකින් යාවල කරන්න ඕනේ නේද උත්සාහය විතරක් කවට මදි. එයා යම්කිසි මේක නැති කරගන්න මාර්ගය උපදවා ගන්න ඕනේ කියලා සිහියකින් වැඩ කරන්න ඕන. ආන් ඒ සිහියට කියනවා සම්මා සති. හරි. එතකොට මේ ඔක්කොම එකතු වෙලා යම් දවසක මේ කියන කැමැත්තෙන්ද මේ කියන தත්ත්වයෙන්ද තමන්ට යම් සමාධියක් ඇති වෙනවාද? ඒකට කියනවා සම්මා සමාධිය කියලා. හරි. එහෙනම් අපි මේ යහපත් දෘෂ්ටි නැති කර ගැනීම සඳහා අතුලාන්තයෙන් කරවන්න ලැබෙනා වූ ඒ වෑයම සම්මා වායාමයි ඒ සඳහා තියෙන සිහිය සම්මා සතියයි හරිද එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕනේ මේක අපේ මේ සම්පූර්ණ වැඩ පිළිවෙල අපේ චිත්තසංතානේ ඇති වෙන වැඩ පිළිවෙල දුන්නේ විපාක ඇත කළ කිලේ විපාක ඇත හරි. බුදු පූජාවන් විපාක ඇත. දුසරිතේහි සුතරිතේහි විපාක ඇත. මෞර්ය කළ උපස්ථානයේ විපාක ඇත. පියාට කළ උපස්ථානයේ විපාක ඇත. මේ විදිහට අපි දන්නා දසවස්තුක සමාධිය. මෙන්න මේ විදිහට පිළිවෙලට තියෙන දසවස්තුක සමාධිය සමහර අය ඒවා කියනවා. ආකාර තමයි අම්මයි තාත්තයි දෙන්නා වැඩියෙන් හැමදේම දුන්නේ. එහෙනම් ආකාව සලකුවා වේ. අර බලන්න එයා එයා කියලා මම මොකද කරන්නේ ඈ අරයන්නේ ඔක්කොම කරේ බුදුරජාණන් වහන්සේ එහෙම එහෙම දේශනා කළා කියනවද එහෙම දේශනා කළා කියනවද ඉතින් මම ඒකයි මේ ධර්ම දේශනා මාලාවෙන් අපි කියන්නේ ඉතාල ප්‍රායෝගික වෙන්න වෙනවා නිවන් දකින්න හැමදාම ඔය ගෝන්තර ගෝන්තර ඉඳේ තියාගෙන හරියනවද නෑ ලෝකය ඕනෑ විදිහකට හැසිරෙච්ච දෙයින් මම නිවැරදිව කටයුතු කරනවා කියන දැනෙන්නේ හරිද? මගේ ස්වාමියා ඕනෑ විදිහට ඒ කියන්නේ ස්වාමියා විරද කරන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. ස්වාමියා වැරදි කරා කියලා භාර්යාව වැරදි කරනවා නම් මෙයා වැරදි කරා කියලා ස්වාමියා වැරදි කරනවා නම් දරුවෝ වැරදි කරා කියලා දෙමව්පියෝ වැරදි කරනවා නම් ඒකේ හානිය මොකකටද? තමන්ටමයි. ඒක කියන්නේ මොකද? මූණත් එක තරහ වෙලා අනේ නායක පාගන්නවා. මූණත් එක දාගෙන බලන නායක පාගන්නවා වාගේ තමා මේ අනුන්ගෙන් අනුන්ගේ තියෙන වැරදි හින්දා ඒවට හරියට තමන් වැරදි කරනවා කියන්නේ තමන්ගෙන් පරි ගන්නවා කියලා. තමන්ටම හානිය කර ගන්නවා කියලා. අනුන්ගේ වැරදියක් මොකද කරන්නේ? තමන් තවත් නිරැදි දෙනවා. හරි. තමන් තවත් නේද? එහෙනම් මවුට පියාට කළ උපස්ථානය අන් අයට කරන උපස්ථානයට වඩා වැඩි හිඳයි නේද? අම්මා තාත්තට කරන උපස්ථානයේ විපාක 70 කියලා සඳහන් කරේ. ඇයි දන්නේ වැඩි? පුදුම දෘෂ්ටියක් තියෙනවා. මේවා ගැන කතා කරගන්න ඕනේ නැහැ, කරන්න දෙයක් නැහැ. නේද? කතා කරගන්න ඕනේ යම් ප්‍රමාණයකට හරි අපි මේ ඊළඟ ඩාකිතා ඊළඟ ඩාකිතා කියලා හැමදාම ආව වෙලාව, ඒ වෙලාව, මේ වෙලාව, ඉබ්බ වෙලාව, කුකුල වෙලාව, හරි වෙලා ඉන්නේ. ඒක නේද කරා ගන්න වෙනවා. එහෙනම් අපේ පැත්තෙන් අපි මේ තියෙන වැරදි ගති, වැරදි අදහස් තියෙනවා නම් ඒවා වහාම අයින් කරගන්න ඕනේ. නැත්නම් වෙනත් මේ වැඩ පිළිවෙලකට අපේ මේ නිවන් මාර්ග අපිට විවර කරගන්න තමන්ගේ අතුලාන්තයෙන් මේක උපදිලා එන ගතිය නැතිලා යන දේ වල ගොඩක් වැඩි. අනුමෝනෑ දෙයක් කරපු දෙයින් මම ගානේ නෑ මම නිවැරදිව ජීවත් වෙනවා මම නිවැරදිව ජීවත් වෙනවා කියලා තමයි දැඩි අධිෂ්ඨානයකට දැඩි අදහසකට එනවා. හරි. අම්මා තාත්තා අපි වැඩියෙන්ම සැලකන්න ඕනේ ඇයි කියලා බලන්න අම්මා තාත්තා තමන්ගේ පොඩි කාලේ අපි කොහේ තැනක වැටුනේ අමරාත්තාගේ තියෙන අර අමරාත්තාගේ වුණාටද නැත්නම් අපේ වැරද්දටද බොහෝ දෙනා අර්ථ කරනවා හැදුවා නම් ඉතින් හරගන්න එපා ඇයි අපි හැදුවේ එහෙනම් හරියට මහා බ්‍රහ්මයා නිර්මාණය කරා වගේ ඒක මෙතනින් තමයි පටන් ගන්න තියෙන්නේ. ඒක ඉතල මොකක්වත් නැහැ. ආ එහෙම නම් නැත්නම් කරගන්න ඕනේ. අම්මේ තාත්තේ දෙන්න මාව නැවුවනම් ඇයි මාව නැවුවේ නැවුවනම් ආදරයෙන් හදනවා නෑ එහෙම එකක් නෑ අම්මගේ තාත්තගේ මටම මේ පැත්තට දෙන්න කියලා කිසිම ආරාධනාවක් තිබුණේ නෑ මාව බෙර කරපු පාප කර්මයන් හින්දා පොහොරක බීජය පෙරුණා වාගේ මාව එතන හරහරනවා මාව වැටුණා අතන නේද පහළ වීමක් වුණා ඒ පහළ වෙච්ච මාව අරගෙන දසමාසයක් කුසේ දරාගෙන ආරක්ෂා කරපු එකම මන්දිර. එතන ඉඳලා කන්නේ බොන්නේ නැතුව නේද? කිසියම්ම කිසි ආකාරයක දුකක් දෙන්නේ නැතුව පුරා කෝපියකින් හානියක් වෙන්න දෙන්නේ නැතුව කොන්දවත් හොල්ල ගන්න බැරුව හිටියේ මට වශයෙන්වත් කතා කරගන්න හිටියේ බැරුව හිටියේ මට අනුතරමින් මේ ශරීරය සකස් කරලා උසලා දුන්නා නේද? මං කියන්නේ මොකද අක්කට වැඩියෙන් දුන්නා මට වැඩියෙන් දුන්නා නාගිට වැඩියෙන් දුන්නා මට වැඩියෙන් දුන්නා කියලා කියන්නේ එහෙම බෙදන්න පුළුවන්ද අමරණතර කරපු ගැප කිරීම කවදාකවත් අපි එහෙම දෙන්න බෑ තමන්ගේ ලද දෙයින් සතුටු වෙලා මට කර්මානුරූපව ලැබුණේ මෙච්චරයි කියලා දැනගෙන හ්ම් තමන්ගේ වැරදි වලට අනුන්ට දෙකෝ කියන්නේ නැතුව නිරාරි දෘෂ්ටියක එන්න ඕනේ. ඇවිල්ලා දෙමව්පියන්ට සරගන්න ඕනේ පූජනීයත්වයෙන් හ්ම් දන්නවද කිරි බෝතලේ හදලා කුංචි ළමයා ළඟට ගෙනල්ලා කොච්චර පරිස්සමෙන්ද ඔබ දෙන්නේ කියලා නේද නිවලා අතට වාක් කරලා බලලා නේද මේ අල්ලර නෙවෙයි හැමෝට වාක් කරලා බලනවා පොඩ්ඩක් පිච්චෙනවද කියලා නේද එහෙනම් ඒ ඉස්සෙල්ලා පිච්චෙන ඉස්සෙල්ලා කාව පුච්ච ගන්නද අරක රස වෙනා කාවද පිච්චෙන්නේ නේද අම්මායි පිච්චෙන්නේ ඉතින් එහෙම කරලා බලලා තමයි ඔක්කොම කරලා කිරි ටික පොවන්නේ හරි ගෞරවයෙන් එහෙම කරපු අමරාතර නිල දේවෝපදේශක හොඳද? මේන බොනවා. හ්ම් එහෙම නම් යම් කෙනෙක් දෙන්නේ නේද? එතකොට මේ දෙමාපියන්ට කරන ස්වාමීන් වහන්සේ නමකට දානයක් දෙනකොට තියෙන ගෞරවයෙන් හා සමානව අමරාතර ගෞරවයෙන් දෙන්න ඕන නේද? ඒක පූජාවක් වගේ කරන්න ඕනේ. පූජාවක් වගේ සිදු කරන්න ඕනේ. තමන්ගේ කාට වුණත් හැම තැනකදීම හැම වෙලාවකම තමන්ගෙන් වෙන්න තියෙන යුතුකම් ටික හරියටම සිද්ධ කරන්න ඕනේ. අමරාතර විශේෂයෙන් එහෙම හැඟීමක් අපිට තියෙනවා වැරදි කරපු කෙනා වැරදි වැරදි නිවැරදිව කටයුතු කරපුවාට පුතුගුණ දක්වන්න පුළුවන්කම තියෙනවා. එහෙම නෙවෙයි මෙයා වැරදි කරා කියලා අපි අනිත් පැත්තට වෛර කරන්න අනිත් පැත්තට යුතුයකම් නොකර ඉන්න හැකිය නෑ ඒක දැඩි අධිෂ්ඨානය ගන්න මම මේ දුක විඳින්නේ සංසාර කරන කරදේ දැන්වත් මේක නිවැරදි කරගන්න ඕන පුරාල්ලාල පුරාල්ලාල සංසාරේ මාව නේද? දැන් මේක නිවැරදි කරගන්න ඕනේ නැහැ කියලා ඒ වැරදි දෘෂ්ටිකාරයෙන් කරන සමහර අය කියන අම්මලා තාත්තා හැදුවා නම් කියලා තරගන්න ඕනේ. ඒක ලොකු වැරදි දෘෂ්ටියක්ද නැද්ද? අන්නේ වගේ Tamanට එවැනි අදහස් එනවා නම් අන්න ඒ එන අදහස අනිත් පැත්තට හරව ගන්න දත්තර වෙන්න ඕනේ. මේ විදිහ දසවස්තුක සම්මාදිටිය තුළ අපි හික්මෙන්න ඕනේ ඉස්සෙල්ලා. හැබැයි බලන්න මේ ධර්මයේ තුල අපි කොච්චර ගැඹුරෙන් මේක තේරුම් ගන්න ඕනද කියලා. ආ මේ දසවස්තුක සම්මාදිට්ඨිය තුල දැන් අපි ගොම මිත්‍යා දෘෂ්ටිය කියන්නේ ඔය දුන් දේ විපාක නැත, බුදු පූජාවන් විපාක නැත, දුසෙසේ සුදේ විපාක නැත, මෞර්ය කළුපස්ථානේ, විහාර කළුපස්ථානේ, පාළුවක් නැත, පෙර භවයක් නැත අනාගත භවයක් නැත ඔය විදිහට කියන එන පූර්වාන්ත කල්පිතව අපරාන්ත කල්පිතව ඔය වගේ තියෙන ඊළඟට මේ ලෝකය අවබෝධ කරගෙන දේශනා කරන මහා බමුණෝ නැත ඔය විදිහට තියෙන මේ දසවස්තුක සමා දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. අන්න ඒකෙන් අයින් ඒ ඒක මිත්‍යා දෘෂ්ටිය. කෙනේ ඇයි දැනෙන්නේ එහෙම. ඒක අයින් කරගන්න ඕනේ. ඒ මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය විදිහට දැනනවා නම් ඒක නැත සමාධිය කියලා. එහෙනම් මොකද්ද සමාධිතික කෙනා දුන්නේ විපාකයට බුදු පූජාවන් විපාකයට කියලා දන්නවා. අර කිව්ව 10ව දන්නවා. හැබැයි ඒකට නෑ කියලා අදහස් එනවා. නෑ කියලා අදහස් එනකොට එයා දන්නවා මේ ඉන්නේ නිත්‍ය මේ මට නිත්‍ය දුස්සේවා කියලා දන්නවා. අර කෙනෙකුට ආරාධනා කරොත් ධර්මවත් දෙන්න ඕන මම ධර්මවත් දෙන්න ඕන කියලා හිතනකොට එයා දන්නවා මේක නිත්‍ය දුස්සේයි. හරිද? අන්න ඒ එන ඒක ඒ ඒ දැනීමම සමාධිත්‍යයි කියලා කිව්වා. ඒ කෙනාගේ තියෙන සමාධිත්‍යයි කියලා දැන් කිව්වා. එතකොට ඒ සමාධිත්‍යය කියනවා උපදි විපාක සහිතයි. ශාස්ත්‍රවයි ආශ්‍රව සහිතයි. පුණ්‍ය භාගීයයි. ඒකේ කියන්නේ සංසාරේ යන්නයි හේතු වෙන්නේ. එතකොට මිත්‍යා දෘෂ්ටිය කියන එක දැනගත්ත සමාධිත්‍ය කොටස් දෙකකට බෙදෙනවා. එහෙනම් දැන් ඔය කිව්ව සමාධිත්‍ය මොකද්ද උපදි විපාක සහිත ආශ්‍රව සහිත ඒ කියන්නේ ඒක නිවන් දකින්න හේතු වෙන එක හේතු වෙනවා තමයි නමුත් ඒ සම්මා දිට්ඨිය නෙවෙයි ආර්ය විනේහි සම්මා දිට්ඨිය බලාපොරොත්තු වෙන ඉවර එහා ගිය එකක් එහෙනම් ඔය කියන එකවත් නේද වරතරය යන්න පුළුවන්ද මෙන්න අපි ආදී ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් කියලා සම්මාදිට දැන් මේ ලෞකික වශයෙන් තියෙන සම්මාදිට තමයි කෙනෙක් තුළ දුන් දේ විභාගයට බුදු පූජාවන් විභාගයට දුසරිතේ සුතරිතේ මා උඩකල උපස්ථානයේ කියලා එයා ඉතින් දන්න මහාන බමුණෝ මේක නේද? මේ ලෝකේ අවබෝධ කරගෙන දේශනා කරපු ශාස්ත්‍රවේදන වහන්සේ නමක් ඇත. ඒත් ඒ වගේ තියෙන සමාධිය ඒක හැබැයි ලෞකිකයි ඒ කියන්නේ ආශ්‍රව සහිතයි උපදේපාක සහිතයි පුණ්‍යභාගිය අනාශ්‍රව වූ මාර්ගාංග වූ උපදේපාක රහිත ආර්ය වූ සම්මාදිට්ඨියක් තියෙනවා. ආන්ගේ සම්මාදිට්ඨිය තමයි මාර්ගාංග අවස්ථාවේදී ඇති වෙන සම්මාදිට්ඨිය. හරිද? ඒක තමයි ධම්මවිජය බොජ්ජංග ධම්මවිජය බොජ්ජංගය කියන්නේ සමා සම්බොජ්ජංගය කියලා කියන්නේ ඒක. ප්‍රඥාව කියන්නේ ඒක. ඉතින් අපි අන්න එතෙන්ට මේක වර්ධනය කරගෙන කරගෙන ගියාම ඔය මාර්ග හිතේදී ඇති වෙන දෘෂ්ටිය දෘෂ්ටියක් තියෙනවා. අනේ දෘෂ්ටියට කියනවා පඤ්ඤා ඉන්ද්‍රිය කියලා කියනවා. ප්‍රඥා බලය කියලා කියනවා. ධම්මවිජේ සම්බෝධජංගය කියලා කියනවා. හරි? ආර්ය ආර්ය සිත කියලා කියනවා. ඉතලා කෙටි කියනවා මේක මාර්ග අංග වෙන සමාධිය. එතෙන්ට යන්න නම් අර දසවස්තුක සමාධියෙන් ගොඩ වෙන්න ඕනේ. තමන් නිවැරදිව යහපත් දෘෂ්ටියේ නැතුව ධර්මාශ්‍රවණය කරමින් කල්යාණ මිත්‍ර ආශ්‍රය කරමින් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න ඕනේ. එහෙම කටයුතු කරලා එහෙම ඉහළ තලයකට අපේ මානසිකාරය නම්වා ගන්න ඕනේ. හරිද? එතකොට මේ தත්වයන් වලට පත් වෙන්නේ කොහොමද කියලා අපි ප්‍රමාණිකුලව මේ ධර්ම දේශනා මාලාවේදී සාකච්ඡා කරනවා. අපිට මේ ලෝකය අපි දැන් තව ටිකක් කෙලින් මේක මම කියන්නම් ගාමිණී කියන්නම් මේ වැරදි දෘෂ්ටි කියලා කියන එක ඉස්සරහා ඉන්න කෙනා වෙනඳ තරහ කරගෙන හරිද මේ ඇති වෙන තරහා ඇයි මේ අහවලා මේක තරහ කියලා තරහ කරගෙන නේද අපිට අපිට අවබෝධ මොනවා හරි කරපුවම තරහ කරගෙන ඒ තරහ ඇති වෙන අහවලා තමයි මේක කරේ කියලා හොඳයි මගේ හිතේ යම් වැරද්දක් දැකලා තරහක් ඇති වෙන එක මම මගේ පැත්තෙන් දැනගෙන පාලනයක් ඇතුළත තරහ ඇති කරගත්තේ නැත්නම් තරහ ඇති වුණාද මට තරහක් ඇති වෙන වෙලාවට මගෙන් අවසර අරගෙන කවුරුහරි මාව දැන් තරහ ඇති කරවන්න යන්නේ පොඩ්ඩක් ඉන්න මම තරහ නිකන් ගන්නම් එහෙම එකක් නැහැ ඒක කොහොමද මේ ඒක මගෙන් අවසරයක් නැතුව මෙතන තරහ ආවා තරහ ආපින්න මගේ දෘෂ්ටියට අනුව තමයි ඒ තරහෙන් කරන් දෙන්නේ නේද? එතකොට ඒක මම කරපු වැඩද? තරහ ගිහිල්ලා මම කාට හරි බයිනවා කියන්නේ මම කරපු වැඩද? නෑ ඒක මට සිද්ධ වෙච්ච දෙයක්. වෙන කෙනෙක් ගත්තාම එයාගේ අතීත හේතුන් අනුව එයා දන්න දේවල් අනුව එයාට දැනෙලා දැනෙන හැටියට තමයි කාට හරි අපේ වචනයක් ඇහුණා අපේ දඟුන තරහ යනවා. ඒක එයා කරන වැඩද? නැහැ. එයාගේ සිතවත් එයාගේ කයවත් එයා කරන ඒවා ඒවා නෙවෙයි. මට ඒක දැනෙනවා. මම එක උදාහරණයක් කියන්නම්. තුවාලය කරනවා වගේ තුවාලය හදිසි කරන්න බයිනවා. ඒ තුවාලය දාගත්තේ කියලා. ඉතර ගිය කෙනෙක් නම් බයිනවා. එයි අපි හොඳටම දන්නවා එයා ඒ ඉතර ගිය ආදාගත්ත එක නෙවෙයි කියන්නේ. සිත කරා යම් කිසි වැරදි සිතුවිල්ලක් ඇවිල්ලා නම් ඒක එයා කරගත්ත එක නෙවෙයි. අන්න එනම් එතෙන්දි තියා බලලා කියලා නැහැ. යම් කිසි කෙනෙකුට මෙන්න මේ පුද්ගල සංඥාව සම්පූර්ණයෙන් අයින් වෙලා යනවා නම් යන දවසක ඉස්සරහා ඉන්න කෙනාගෙන තරහයන ස්වභාවයක් පතෙන්නේ නැහැ. තරහයන ස්වභාවයක් පතෙන්නේ ඇයි ඉස්සරහා කෙනෙක් නැති බව තේරුම් ගන්න පුද්ගල වශයෙන් ඉන්න එයාම කරනවා කියලා ගන්න පුළුවන් කෙනෙක් නැති බව පවා තේරුම් ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ தත්වයකට අපේ මානසිකත්වයේ පත් කරගන්නටයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඉස්සරහින් තමන්ව තේරුම් ගන්න ඕනේ හැටියට තමන් ගැන තියෙන වැරදි අදහස් තේරුම් ගන්න ඕනේ. එතකොට ඉස්සරහ කෙනාගේ වැරදි අදහස් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ අනේ වගේ වටිනා චින්තන විපර්යාසයක්. අපි දන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන කෙනෙකුට චක්කුකරණී, ඥානකරණී, උපසමාය, අභිඥාය, සම්බෝධාය, නිබ්බානාය සංවත්තති කියන ආකාරයට තමන්ගේ චින්තනය වෙනස් වෙනවා. ලෝකයේ දකින ලෝකයේ දකින දිහා වෙනස් වෙනවා. දෘෂ්ටිය වෙනස් වෙනවා. එතකොට මේ දේශනාවේදී අපි ඔක්කොම දෘෂ්ටි වෙනස් කරන හැටි නෙවෙයි මේ දේශනා මාලාවේ ඉදිරියට දිට්ඨි විසුද්ධිය කියලා සාකච්ඡා කරනවා. අනාත්ම සංඥාව සාකච්ඡා කරනවා. අන්න ඒ සාකච්ඡා කරන වෙලාවට මේ කියපු කාරණා ඊටාම නිරවුල් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. අද අපි ධර්ම දේශනාවේ බලාපොරොත්තු වුණේ මට නොතේරෙන මට නොහැඟෙන මේ ලෝකයේ බොහෝ දේවල් තියෙනවා. අනේ උට කරයි. ඒ කියන්නේ විතකමම සමාධිත්‍යකයි විතකමම මිත්‍යා දෘෂ්ටිකයි. ආන්ගේ මිත්‍යා දෘෂ්ටිය නැති කර ගැනීම සඳහා අපි යම් උත්සාහයක් ගන්නවා නම් ඒක මට සමා වායාම වෙනවා. යම් සිහියකින් වැඩ කර ගන්නවා නම් ඒක මට සමා සතිය වෙනවා. හරිද? එතකොට සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය කියලා දන්නවනම් ඒක මට සම්මාදිට්ඨිය දිට්ඨියක් වෙනවා. එහෙනම් මම මගේ ගැන හරි විමසිල්ලෙන් බලන්න ඕනේ. මේ මේ සංතානගත වැඩ පිළිවෙල දිහා විමසිල්ලෙන් බලන්න ඕනේ. ඒ සඳහා මොකක් හරි වැඩ පිළිවෙලකට මම යන්න ඕනේ. දැනට මට ඔය කිව්වට ඔය මතක තියාගන්න පුළුවන්කමක් නැත්තේ නෑ. මගේ මොනවාරි අඩුපාඩු වගේ තියෙනවා. ඉන්දා දේශනා කීපයකට එහා අපි අපේ අඩුපාඩු කොහොමද හොයාගන්නේ කියලා සාකච්ඡා කරලා ඔය අද කතා කරපු ඉහළ මානසිකත්වයකට මගේ මානසිකත්වය ගන්න මොන වගේ වැඩ පිළිවෙලකට යන්න ඕනද කියන එක සාකච්ඡා කරනවා. ඒකද නිවන් මඟ කියලා අපි මේ කතා කරන්නේ ප්‍රායෝගිකව කළ හැකි වැඩ පිළිවෙලක් ගැන. ඒ වගේ වැඩ පිළිවෙලක අවතීර්ණ වෙන්නයි මූලික වශයෙන් මේ වගේ කාරණා කිහිපයක් සාකච්ඡා කරන්නේ. මේ කාරණා තියෙන්නේ කොහෙද? මහා චාතාරිස්ස සූත්‍රයේ මහා චාතාරිස්ස සූත්‍රය ඇතුලෙන් තමයි මේ පුංචි කාරණා ටික අපි දිහාරගත්තේ මේ ටික වෙලාවට. ඒකර මේ පිළිබඳව හෙට දේශනාත් මෙවැනි ධර්ම දේශනාවකින් කරුණු දැනගන්න මේ අතට පුළුවන්කම තියෙනවා. හැම දිනකටම අද දවසේ මේ ධර්ම වැඩසටහන මේ ධර්ම දේශනාවේ දායකත්වය දරපැත්තන් තාම විශාල කාරණාවක් සිදු කළා. අන්නයි ධර්මය ලබා දෙන්නට කටයුතු කරා. ඉතින් මේ හැම දිනකටම සුදු නිවනින් කරසෙන්නට මේ ධර්ම දේශනා ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතුවක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසත්තා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති අද ධර්මානුශාසනා ප්‍රාන්තු දේශකයන් වහන්සේ මහරකෝණවර ගල්ලෑවගේ පුරාණ ආරණ්‍ය සේනාසනය සහ ඈතව එරියාව දිඹුල්ගිරි ආරණ්‍ය සේනාසනය යන උභය ආරණ්‍ය සේනාසනාධිපති විනයාචාර්ය පූජ්‍යපාද කුරුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ අපේ දේශකයන් වහන්සේට චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමු. ඔබට පිරුවන් සරණයි. Thank you.